ධර්මානුශාසනාව ධර්මානුශාසනාව සඳහා වැඩම අවදාලේ වතුරුගම කන්නිමහර වේලුණාරාම විහාරාධිවාසී පූජපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ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 තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒ ධර්මයන් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. මොකද සද්ධර්මය ඇහෙන්න ඉතා කලාතුරකින්. මොකද මේ සංසාරේ අපි ඉපදි ඉපදි මෙරි මෙරි යනකොට කෝටි ප්‍රකෝටි වාර ගානක් අපි ඉපදෙනකොට ඉතා කලාතුරකින් තමයි මනුස්ස ජීවිතයක් වගේ එකක් ලබන්නේ. ඒ වගේ අවස්ථාවක සද්ධර්මයක් තියනවා නම් ඒක ඊටත් වඩා කලාතුරකින්.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 සාරිපුත්තු මහරහතන් වහන්සේ ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සේ මෙහෙම සුණක්කත්ත භික්ෂුව සිවුරු ඇරලා මේ විදිහට ඔබ වහන්සේගේ කෙරෙහි ප්‍රකාශයටපත් කරනවා මට මේ පිණ්ඩපාත යනකොට ඇහුණා කියන කාරණාව කියන. සාරිපුත්ත ඔය සුණක්කත්තට මා කෙරෙහි ශ්‍රද්ධාවක් නැති වුණා කියලා කියනවා. මාගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැති වුණා කියනවා.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 පුනච වරම් සාරිපුත්ත තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකම් යථා භූතම් පජානාති සාරිපුත්ත අතීත අනාගත වර්තමාන කර්ම සමාදානංගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තථාගතයන් වහන්සේ දන්නවා ඒ කියන්නේ අතීතයේ යම් කිසි දෙයක් සිද්ධ කරා නම් ඒ අතීතයේ මෙන්න මේ දේ උනේ මේ හිඳයි මේ දුවේ නොඋනේ මේ හිඳයි දැන් අපි දන්නවා කුජ්ජුත්තර 16 16 කියන්නේ හේතුව තමයි පෙර ඒ සාමණේර රහත් මෙහෙණි නමකට කිව්වා ඒ ගෙදරට ආපු වෙලා හිතවත් කියනවා වුන් ඔය රත්තරම් පසුම්බිය මට පොඩ්ඩක් දෙන්නකෝ දැන් සාමාන්‍ය විදිහට කියනවා නම් නේද ගෙදරට ආවට පස්සේ වැඩියට පස්සේ කියනවා අර යාළුකමට වගේ රත්තරන් ඔය රත්තරන් බඩු ටික මට ගෙනත් දෙන්නකෝ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 තිරිසන් ලෝකෙට යන ප්‍රතිපදාවක් දන්නවා. ඒ වගේම අසුරයෙක් වෙන්න ඕන නම්, ප්‍රේතයෙක් වෙන්න ඕන නම්, ඒ යන ප්‍රතිපදාවත් උන්වහන්සේ දන්නවා. ඒ වගේම දෙවියෙක් වෙන්න, මිනිසෙක් වෙන්න, බ්‍රහ්මයෙක් වෙන්න යන උන් ප්‍රතිපදාවක් දන්නවා. ඒ වගේම ওই කවුරුත් වෙන්නේ නැතුව නිවන් දකින්න ප්‍රතිපදාවත් උන්වහන්සේ දන්නවා. ඕනෑම තැනකට යන ප්‍රතිපදාව දන්නවා. දැන් Tamanට අවශ්‍ය වෙන්නේ දානයක් තමන් මොකක් හරි කිව්වොත්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 බ්‍රහ්ම ලෝකේ 20ක් තියෙනවා. ඕකට කියනවා 31 තලයක්. ඕකට ඉරක් හඳක් තියෙනවා. ඉතින් ඒ ඉරත් හඳක් තියෙනවා නම් අද සාමාන්‍යයෙන් සරලව ගන්නවා නම් එක සෞරයග්‍රහ මණ්ඩලයක් වගේ. එක සෞරයග්‍රහ මණ්ඩලයක් එක සක්වලක් වගේ තමයි අපිට කියන්නේ. එතකොට ඒ සෞරයග්‍රහ මණ්ඩල 1000කට භාගතුන් වහන්සේ කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. 1000ව 1000ක් දසලක්ෂයකට කියනවා භාගතුන් වහන්සේ මජ්ක්‍ධිමා ලෝක ධාතුව. දසලක්ෂේවා දසලක්ෂයක්. ඒ කියන්නේ 1.6 ඒවා 1.6ක්. 1.12ක් කෝටි ලක්ෂයක්. ඒකට කියනවා මහා සහස්‍රී ලෝක ධාතුව, ත්‍රි සහස්‍රී ලෝක ධාතුව. එතනින් එහාටත් තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැති ඉඳ ඔච්චරයි දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒකනේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක අවස්ථාවකදී මහණෙනි මේ ලෝකේ මං අවබෝධ කරගත දේ මේ ඇට්ටේරියා වනේ කොළ ගානයි. නමුත් මං දේශනා කළ දෙන්නේ හරි ටිකයි. යන්නේ නිසා තමයි උන්වහන්සේ ඒ සියලු ලෝක ධාතුන් ගැන දන්නවා. අපි මේ ලෝකේ ඉපදිලා මෙරි මෙරි යනකොට ඉපදිලා නැති තැන් තියෙනවා. ඒ ඉපදිලා නැති තැන් තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. ඒ තැන ඉපදුනා නැවත අපි මනුෂ්‍ය ලෝකෙ ඉපදින්නේ නැහැ. මොකද අනාගාමි වුණා නම් තමයි එතෙන් යන්නේ. ඉතින් රහතන් වහන්සේලා අනාගාමි උත්තමයන් වහන්සේලා තාමත් එතන වැඩ ඉන්නේ. එහෙනම් දැන් පැහැදිලිව පේනවා මේ බුදු කෙනෙක්ගේ බලය කොච්චරද කියලා. නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුණජපරං සාරිපුත්ත තථාගතෝ සත්තානං නාදාදි මුත්තකං යථා භූතං පජානාති ඒ කියන්නේ සාරිපුත්ත මේ සත්‍යංගේ හිතයට තියෙන හැකියාව මම දන්නවා. දැන් සමහර පුජ්‍යලේ ඉන්න පින්නතුනේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. බැරි අයත් ඉන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයාට අවබෝධ කරගන්න පුළුවන්ද බැයිද කියලා. දැන් බලන්න දවස් මාස ගාණක් ගියා මේ අවබෝධ මේ ගාතාව පාඩම් කරගන්න එක ගාතාවක් පාඩම් කරගන්න චුල්ලපන්තක හඳුරන්න. මාස ගාණක් ගියේත් පාඩම් හිටින්නේ මුලපදේ පාඩම් හිටිනකොට අගයව මතක නැහැ. අගයව පාඩම් හිටිනකොට මුලපදේ මතක නැහැ. ඒකටත් තවම විපාකයක් තියෙනවා. පෙර හොඳ ත්‍රිපිටකය උගන්වන හොඳ ගුරුවරයෙක් කියලා භික්ෂුන් වහන්සේ නමක් කියලා ඉන්නකොට තමන් මාන්නෙන් හිටියා. මොකද්ද මාන්නෙන් හිටියේ? මං තමයි දන්නේ උඹලා දන්නේ නැහැ. අනිත් අයට කෙනෙහිලිකම් කරනවා. උඹලා මොනවද දන්නේ කියලා. අදත් එහෙම ඉන්න අය ඉන්නවනේ අපි තමයි දන්නේ. අනිත් අය මොනවද දන්නේ නැහැ කියලා. ඉතින් අන්තිමේට මොකද වෙන්නේ සසරේ? ගාතාවක් පාඩම් හිටින්නේ නැහැ. ඉතින් පාඩම් හිටින්නේ නැත්ද එහෙනම් මොකක් වෙනවද? පෙර සංසාරයේ තමන්ගේ දැනුම නිසා උඩඟු කමෙන් හිටියනම්. ඒක තමයි විපාකය. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙතන මොකක්ද දේශනා කරන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන මේ සත්‍යයේ හිත යට තියෙන හැකියාව භාගතුන් වහන්සේ දන්නවා. ඉතින් ඒ වෙලාවේ සෙවුරු ඇරලා යන්න යනවා අයියා කියනවා අයියා කියන කියන්නේ මහා පන්තකාම රජුල පන්තකාම රඳ කියන ඔබ වහන්සේ නම් මේ සාසනයට ගැලපෙන්නේ නැහැ. ගෙදර යන්න. ගෙදර යන්න. භාගතුන් වහන්සේ කරුණා සම්පatti සම්වැදිලා බලනකොට ගෙදර යන කෙනෙක් ඉන්නවා මං වහාම උදේ යන්න ඕනේ ඉස්සරහට කියලා යන වතර මගට වැඩම කරලා කොහෙද යන්නේ කියලා අහනවා මට අයියා ගෙදර යන්න කිව්වා කියලා කියනවා. මේ අයියාගේ ශාසනයක් නෙවෙයි. මේක මගේ ශාසනය. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ කියනවා අපි දානෙට යනවා යනකම් එනකම් අන්න අතෙන් වෙලා වාඩි වෙලා මෙන්න මේ රෙදි කෑල්ල පිරිමැදමින් ඉන්න කිව්වා. මේ ගෙදර යන්න හිටපු මේ සාමණේරයන් වහන්සේ බොහෝ නොබෝ වෙලාවකින් අර භාග්‍යතුන් වහන්සේගේ තියෙන හිත යට හැකියාව දන්න ශක්තිය නිසා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. රෙදි කෑල්ලයි පිළිමදින් දෙන්නේ. ඉතින් අපිත් හිතන අපිට රෙදි කෑල්ලක් පිළිමදින් දුන්නා නම් මෙලහට රහත් වෙයි කියලා. එහෙම දෙන්නත් පිනක් අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙනම් බලන්න භාගතුන් වහන්සේ දන්නවා හිතයට හැකියාව. පස්සේ ජීවක යද මහත්තයා ගෙදර දානේ. දානේ බණ කියන්නේත් එදා ඒ රහතන් වහන්සේ. ගෙදර බණපදයක්වත් මේ හතරපද ගාතාවක්වත් දන්නේ නැති කෙනා. පස්සේ ත්‍රිපිටකයල්ලා ධර්ම දේශනා කරනවා. ඒ හැකියාව දන්නේ කවුද වෙනා? බුදු කෙනෙක්මයි. ඒ වගේම සාරිපුත්යන් වහන්සේ මාස ගාණක් මාස 4ක් විතර මට මතක විදිහට කමඨාණක් දෙනවා එක්තරා එක්තරා භික්ෂුවකට. මේ රහත් වෙන්න කියලා හිතාගෙන. අන්තිමේට බැරිම තැන බුදුහාඳුර ළඟට බාර දෙනවා. බාර දුන්නාට පස්සේ බුදුහාඳුරත් එක්ක පිණ්ඩපාතේ යඩලා එක්තරා වැවක් ළඟ නතර කරලා දවල් වෙනකොට අරහත්ත්වයටපත් වෙනා මොකද වැව මවනවා නෙළුම් මල රත්තරන් පාටි මවලා ඉවරලා ඒක දිහා බලා ඉඳගෙන ඒ විපරිණාමයටපත් වෙලා අවසානයේට ඒ දකින් දර්ශනයත් එක්ක අරහත්ත්වයටපත් වෙනවා. එහෙනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේට බැරි වුණා මාස හතරකින්. එකවරු ඇයිගේ බුදුහාමුදුරන්. ඒ යන්නේ වගේ තියෙන හැකියාවක් උන්වහන්සේ හිතයට හැකියාව. ඒ වගේම පුණජපරන් සාරිපුත්ත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරවපත්තයන්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 විමෝක්ෂයන් ගැන දන්නවා. ඒ වගේම සමාධි ගැන දන්නවා, සමාපත්තීන් ගැන දන්නවා. ඒවට නැගී සිටින්නේ කොහොමද? ඒවා පාත්තන්නේ කොහොමද? ඒවා වැටෙන්නේ කොහොමද? උත්ටාන වෙන්නේ කොහොමද? මේ හැම එකක්ම බුදු කෙනෙක් නිවැරදි ආකාරයෙන් දන්නවා. බුදුහාඳුරෝ මේ සමාපත්තීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. කෝටි ලක්ෂ 24කට සමවදිනවා. ඉතින් බලන්න සමාපatti කෝටි ලක්ෂ 24ක් කියපුවම හිතාගන්නත් බැරි තරම් ප්‍රමාණයක්.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 ඒ නිසා පොඩි කාලයක් නෙවෙයි අවුද්දෝත්පාද කාලයන් කියලා කියන්නේ. එනම් මේ ලබාගත් මේ බුද්ධ ශාසනයේ වටිනාකම මෙච්චරයි කියලා කියානිම කරන්න බෑ. ඒ උතුම් වූ බුදු කෙනෙක් මේ විදිහේ දේශනාවක් පවත්වලා කියන්නේ ඒක සිංහනාදයක්මයි. ඒ වෙලාවේ ළඟ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව අහගෙන හිටපු කතා අහගෙන හිටපු මේ පවන් ගහපු භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ ඇඟේ මයිල් කෙලින් වුණා කියලා කියන්නේ.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 මහා කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියක් ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා සීල කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අප නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. සීල දෙවියන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඔබ අප සෑම සීල දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිර්වාණ සුවයෙන් සුවපත් වෙන්න මේ සීල ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. සාදු සාදු. එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සින්දියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සින්දියා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 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි